රූපේ කියන්නේ ආරමුණ. ආරමුණ තමයි එතකොට මේ අපි ඇසුරු කරන්නේ. එන්නේ ආරමුණක්. සිත කියන්නේ ආරමුණක්. එතකොට ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. ද රූපාරම්මණයටයි රූපේ කියවේ. අපි ධර්මයේ තුල විවිධාකාර විදිහට මේ රූපේ විග්‍රහ කරනවා. චත්තාරෝච මහ භූතාරං චතුන්නංච මහ භූතාරං උපාදාය රූපං රූපං කිය. උපාදාය රූපේ කියන්නේ එළිය තියෙන දෙයක් නෙමෙයි. අපි හදාගත්ත දෙයක්. අපි එළියේ කියලා ගැට ගන්න එකයි උපාදාය රූප කියන්නේ. එළියේ තියෙනවා කියලා කියන එක ගැට ගන්න එක. උපාදාන කරගෙන තියෙන. තියෙන රූපයක් කරගෙන. එකම විග්‍රහයක් මෙතන තියෙන්නේ. අපි දකින දේ කොහෙවත් තියෙන්නේ ඇත්තටම එළියෙත් එහෙම එකක් නැහැ. එළියේ අපිට අත්දැකීමක් නැහැ. අපි ඉන්නේ විඥාන මායාවක කොටු වෙලා. වර්ණ චක්ක විඥානේ අත්දැකීම. ශබ්ද සෝත විඥානේ අත්දැකීම. ගාහන විඥාන, ජීවා විඥාන, පොට්ටබ්බ විඥාන, කාය ප්‍රසාද විඥාන. මේ ditta සුත මුත කියලා බුදුන් වහන්සේ පෙන්වුවේ මේ වර්ණ ශබ්ද දැනීම් ටික එකතු කරලා එතකොට මේ තමයි ප්‍රසාද වීම ඒ කියන්නේ අපි කියන ස්පාක් වෙනවා නූතන වචනය මේක තේරුම් ගන්න ඕනි දැනුමක් නෙමෙයි ඕනි මොකද්ද මෙතන වෙන්නේ කියලා අවබෝධ කරගන්න ඕනි මේක මායාවක් බව අපි අවබෝධ කරන්න ඕනි අනේ එතකොට අපිට අර බාහිර ඇත්ත කරගත්ත තැන තියෙන දුක බාහිර දෙයක් තියෙනවා. ඒ දේ කැඩෙනවා බිඳෙනවා. බාහිර කෙනෙක් ඉන්නවා. ඒ තියෙන දේ නිසා මට දුකයි. ඉන්න කෙනා නිසා මට දුකයි. බාහිර දෙයක් තිබ්බොත් දුකක් තියෙනවා. හැබැයි බාහිර දෙයක් හම්බ වෙන්නේ අන්න ස්කන්ධ දුක්ඛා කියන එක. විඳීම් හැඳිනීම් දැන ගැනීම ආලෝක හැඩතලේ විඳීම ඒකෙම හැඳිනීම සංඥාව වේදනා සංඥා දැන් ඒකම දැන ගැනීම සංඛාරා වේදනා සංඥා සංකාර චක්කු විඥාන කියන්නේ පොත නෙමෙයි ආලෝකයටතල විතරයි සෝත විඥාන කියන්නේ ශබ්දේ විතරයි අර ආලෝකයටතලේ දෙයක් නෙමෙයි අන්න දිත්තේ දිත්ත මත්තා දුටුවා නම් දුටුවා පමණි එතන දෙයක් නැහැ අන බාහ්‍ය තාවස්තුමාට බුදුන් වහන්සේ ධර්මය පැහැදිලි කරනවා දුටුවා නම් දුටුවා පමණි බාහ්‍ය දුටු දෙයක් නැහැ බාහ්‍ය එහෙම නොදුටු කෙනෙකුත් නැහැ. අන්න දෙයක් හැදුනේ ශබ්දයෙන්. අන්න එකට එකතු වෙනවා. සක්කාය. කාය කියන්නේ ඔක්කොම එකට එකතු වෙනවා. ගොඩම. ශබ්දේ වර්ණේ ගන්ධේ රස පහස. මේ මොහොතේ යම් ශබ්දයක්ද තියෙන්නේ? යම් වර්ණ හැඩතලයක්ද? ඒ සියල්ලම එකට එකතු වෙන එක තමයි අර පුංචි දරුවටත් උනේ. ඒක දෙයක් වගේ දැනුණා. සත් තියෙනවා වගේ දැනුණා. සත් කාය දෘෂ්ටියක් ඒක. මේක දැනුත් වෙනවා. හැම මොහොතේම ඒකයි වෙන්නේ. ඒක අපේ රැවටීම. මේක දැන් අපිට හොඳට පැහැදිලි වෙනවා. ඕනම කෙනෙකුට පොඩ්ඩක් නුවණින් විමසුවොත් මේක තේරෙනවා. දුරකතනෙන් කවුරු හරි කතා කරොත් එයා කිව්වොත් පිච්චමල කියලා ශබ්දයක් විතරයි එන්නේ. අපිට කොහොමද රූපයක්ම වෙන්නේ? එහෙනම් ශබ්දේ රූපේ එකතු වෙලා තියෙන්නේ. ඒකට තමයි සිත කියන්නේ. සිත කියන්නේ අපි මනෝවිඤ්ඤාණයෙන් දෙයක් කියලා ගන්න එක තමයි. එතනමයි අරමුණ කියන්නේ. මේ ඔක්කොම එකම කතාවක්. මේ සේරම කියන්නේ එන අරමුණ ගැනයි. දැන් පොත තියෙනවා. දැන් අරමුණ ඇත්ත වෙනවා. ඔතන එන්නේ කිරණයක් දකින්නේ පොතක්. වට දෙකක් කැරකෙනවා. චක්කු විඥාන එක වටයක් මනෝ විඥාණයෙන් පොත කියලා දැන ගැනීම තව වටයක් මනෝ විඥාන කියන්නේ තප්පරයකට කෝටි වාරයක් ආලෝකේ ප්‍රසාද වෙනවා ඔය තියෙනවා කියන හැඩතලේ එනකොට හැඩතලේ අபிසංකරණය ඒ කියන්නේ නැවත නැවත එනකොට ආලෝකයේ හැඩතලේ දෙයක් දැනෙන එක ශබ්දෙත් එහෙමයි තප්පරයකට කෝටි වාරයක් ප්‍රසාද ස්පාක් වෙනවා එතකොට ඒක ඒ වේගය නිසා ඒ දෙකම අර තප්පරයට කෝටි වාරයක් යන ආලෝක හැඩතලෙත්, ශබ්ද හැඩතලෙත් එකට එකතු වෙනවා. ඒකට කියනවා ස්පර්ශය කියලා. තදංග පස්සපච්චය. අන්න මනෝවිඤ්ඤාණය දැන් තියෙන පොත කියන ශබ්දයට වර්ණ එකතු වෙලා තියෙනා වගේ දැනෙන එක එනවා. තීරූපං කියන එක. එහෙම ඒක හැදෙන එක දකින්න එක මේ මේ සිද්ධිය දකින්න එක තමයි සමුදේ කියන්නේ. පොත හැදෙනවා. පොත හැදෙනවා. පොත ඇත්ත වුණොත් එතන සමුදේ. ඉති රූපං සමුදයෝ. අන්න තියෙන පොතක් දැන් සමුදයෝ කියනකොට ඒක තියෙනවා වෙලා තණ්හාවත් ඇතිලා. අපි දන්නවා චතුරාර්ය සත්‍යයත් එතනමයි. දුක්ඛ සත්‍ය. පොතක් තියෙනවා කියන තරම දුකක් තියෙනවා. සමුදය කියන්නේ එතන ඒතරම බන්ධනයක් තියෙනවා. තණ්හාව. තියෙනවා පොත. එහෙම වුණොත් ඒකට අගයක් තියෙනවා අසීමානේ. ඒකමයි එතකොට දෙයක් වගේ දැනෙන ගතිය ඉත්ත භාවය කියන්නේ. තියෙනවා. දැන් දෙයක් හම්බුණාද කොහෙවත් නැහැ. ශබ්ද වර්ණක දෙයක් තියෙනවද? ඒත් නැහැ. නැති දෙයක් තියෙනවා කියලා ගත්තේ. අන්න විඥානේ නැති දෙයක් තියෙනවා කියලා ගන්නවා. රැවටීම, මායාව. මේක තමයි අපේ කතාව. අපි අද ජීවත් වෙන්නේ මායාවක. සත්‍ය ලෝකයේ හීන කිව්වේ ඕකයි. මේ අවබෝධයේ විදර්ශනා කියන්නේ. මේ නුවණ තියෙන්න ඕනේ. මේ දර්ශනය තියෙන්න ඕනේ. සම්මා දිට්ඨිය තියෙන්නේ මේ දර්ශනය තිබ්බොත් විතරයි. සම්මා දිට්ඨිය කියන්නේ සත්‍ය දකින්න කියන එක. එන සත්‍ය අපි කල්යාණ මිත්‍රාගේ පණිවිඩය මතයි තියෙන්නේ. ඒකයි කල්යාණ මිත්‍රා මතය ආනන්දේ ශාසනය පවතිනවා කියන්නේ. මේක විදර්ශනාවක්. විදසුන් නුවණ. මේ විදර්ශනා භාවනාව. දැන් මේක හොඳ සිහිනුවණින් මෙනෙහි කරන්න ඕනේ. හැම අරමුණකම දකින්න ඕනේ. හැම අරමුණකම දෙයක් හම්බ වෙන්න බෑ. අන සතර ඉරියව්වෙන් මේක දකින්න එකයි විපස්සනා භාවනාව කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ සිතට සිහියක් පවතින්න ඕනේ. ඒ සිහියට අසු වෙනවා මේ මොහොතේ කුමන සිතක්ද තියෙන්නේ කියලා. එන අරමුණට සිහියක් තියෙනවා. ඒ සිහිය තුළ අපිට දෙයක් තියෙන්න බෑ. අරමුණ දෙයක් වෙන්න බෑ. අරමුණ දෙයක් කරගත්තොත් ඒක බැසගෙන තියෙනවා ලෝක සංඥාවට. එහෙනම් එතන තියෙන අනුසෝතේ. බාහිර ඇත්ත වෙලා. බාහිර ඇත්ත නොවන බව දකින්නේ මේ සත්‍ය දකින්න කෙනා. සම්මා දිට්ඨිය ඇති කෙනාටයි සම්මා සතිය තියෙන්නේ. සම්මා ආජීවයක් තියෙනවා. ආරෂ්ඨාංග මාර්ගෙම තියෙන සම්මා දිට්ඨිය තියෙන කෙනාට. එහෙනම් මිත්‍යා දෘෂ්ටික භූමියේ අවිද්‍යා භූමියේ සම්මා දිට්ඨියක් නැහැ. එහෙනම් අපි දකින්න මේ සත්‍ය ධර්මයේ දකින්න තාක්කල් කිසි කෙනෙක් ඉද වික්ඛ වේ බික්ඛු මේ ශාසනයේ භික්ෂුවක් වෙන්නේ නැහැ. මේ දකින්න කෙනයි භික්ෂුව කියන්නේ. ඒ සමුදේ අත්ථගමේ ආසාද ආදීන නිස්සාරණ දකින තැනයි භික්ෂුව කියන්නේ. අපි සැබෑ භික්ෂුවක් වෙන්නේ මේ අරමුණේ සත්‍ය දකින විටයි. අරමුණේ සත්‍ය නොදකින තාක්කල් අපිට භික්ෂුවක් කියන්න බෑ. අපි මේක සිහිනුවණින් දකින්න ඕනි තරම්. සැබෑම භික්ෂුවක් වෙන්න ඕන. සත්අට්ඨාන කුසල සූත්‍රය හොඳින් බලන්න. භික්ෂු සූත්‍රය දිහා බලන්න. ශ්‍රමණ සූත්‍රය දිහා බලන්න. අරහත් සූත්‍රය දිහා බලන්න. බුදුන් වහන්සේ මේ කාරණා මනාකොට පැහැදිලි කරනවා. කොහොමද භික්ෂුවක් වෙන්නේ? කොහොමද අපි ශ්‍රමණ වෙන්නේ? මේ ආරමුණ සත්‍ය දැකලා මිදෙන තැනයි ශ්‍රමණ කියන්නේ. භික්ෂු කියන්නේ ඒ අරමුණ අත්ත කරගන්න එක නෙමෙයි. අරමුණු සත්‍ය දැකලා මිදෙන තැන ඉන්න භික්ෂුව. එහෙනම් සමුදයන්ත අත්ගමන් කියන්නේ අන හැද රූපේ හැදෙන හැටි දකිනවා. දෙයක් කරගන්න හැටි. ඒ අත්ගමේ සිද්ධ වෙන්නේ මෙතන සත්‍ය දැක්කොත් පමණයි. යථාභූත ඥානෙ තියෙනවා. සමුදේ තාච්චගමයන්ත ආස්වාදයන්ත ආදීනයන්ත නිස්සාරණංච කියන්නේ මේ අරමුණ ඇත්ත වෙලා මේ මොන හරි දෙයක මේ ආස්වාදයේ දකිනවා ආස්වාදේ විඳිනවා ඊට පස්සේ ඒකේ ආදීනව දකිනවා ආ දැන් මොනවාරි කෑමක් නම් හොඳට කනවා ඊට පස්සේ කාලා ඒකේ ආස්වාදේ දකිනවා ඊට පස්සේ ඒකේ ආදීනව දකිනවා තේරුමක් නැහැ කියලා ඊට පස්සේ නිස්සාරණේ වැඩක් නැහැ කියලා අතහර දානවා ඒකද මේ ආස්වාදා තියෙන ඉස්සන කියන්නේ ඕක නෙමෙයි ඕක ඕනම ආගමක කියනවා ඕක නෙමෙයි බුද්ධ බුද්ධ ධර්මය කියන්නේ බුදුන් වහන්සේ ලෝකෙට දේශනා කරන පෙරණැසූ විරුදාම ඒක නෙමෙයි සමුදයන්ට අත්‍යගමන්ත කියන්නේ මෙතන දෙයක් හම්බ වෙන්නේ සමුදේ දකිනවා. එහෙම සමුදේ ඥානං කියන තැනට එන්න ඕනේ. නැත්තම් සමුදේ ඥානං වෙන්නේ නැහැ. අඥානං වෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥානං අඥානං සත්‍ය නොදන්නකම දැන් ඥානං කියන්නේ අන 100ට අසුවේ නෙමෙයි ඥානං කියන්නේ 100. සත්‍ය සත්‍ය දකින්නවා. සත්‍ය කියන්නේ රැවටෙන්න බෑ. එහෙනම් මේ අරමුණ ගැනයි කියන්නේ. විදර්ශනා භාවනා සම්පූර්ණයෙන්ම තියෙන්නේ ෂණ සම්පත්තිය මතයි. ඒ කියන්නේ සිතට එන අරමුණ මතයි. එහෙනම් ඒක දකින්න දක්ෂ වෙන්න ඕනේ. ඒකට දක්ෂතාවයේ කුසලතාවයේ තියෙන්න ඕනේ. කුසලස්ස උපසම්පදා කියවේ නිසායි. සබ්බ පාපස්ස අකරණම් කියන්නේ අපිට ඇති වෙන හැම සිතුවිල්ලක්ම හැම අරමුණක්ම අකුසලයක්. ඒ කියන්නේ බාහිර ඇත්ත වෙච්ච එකක්. විඥාන මායාවේ හටගත්ත සිත. ඒක නිසා මෙතන රාග දේශමෝ තියෙන බාහිර දෙයක් තිබුණොත් පමණයි. මේ ධර්මයේ දකින්න කෙනාට දෙයක් හම්බ වෙන්නේ නැහැ. විනීය ලෝකයේ අවිද්‍යාව දෝමනසාව ලෝක සංඥා කියන්නේ දෙයක් කියන එකයි. ලෝක සංඥාව බැස ගන්නෑ කියන්නේ විනය්‍ය ලෝකේ. ලෝකයෙන් මිදෙනවා කියන එකයි. අපි ඔබට පැවසුවා මේ ලෝකයේ මේ මේ අරමුණ ඇත්ත වෙන තැන ලෝක සංඥා මෙලව. ඒ අරමුණේ දෙයක් නැති බව දකින තැන එලව. ඒතර මෙලව තියෙන්නේ අරමුණේමයි. මෙලවින් එතර වෙනවා කියන්නේ ඒ අරමුණේ සත්‍ය දැකලා මිදෙනට. මෙලොවයි එලොවයි අතර පරතරේ නිය නෙළුම් පත නෙළුම් කොලේ දිය බිඳයි අතර පරතරේ. නෙළුම් කොලේ මත තියෙන දිය බිඳයි අතර පරතරේ ඊටාම සියුම්. අරමුණ ඇත්තවීම මෙලොව අරමුණ සත්‍ය නොවීම එළව. උදාහරණයක් ගත්තොත් දැන් පොත දකින සිත. පොත තියනවා කියලා ගත්තොත් මෙලව ලෝක සංඥාව. බැසගෙනවා. පොත මේසෙ ඇඳ ඉර හඳ ගහකොළ ඒ ලෝක සංඥා. ඒ ශබ්ද වර්ණ එකතු වෙන එකක් එළියේ නැහැ කොහෙවත්. ඒතර අරමුණ ඇත්ත කරගත්තේ නැත්නම් සත්‍ය දැක්කොත් අනේලව. අරමුණ ඇත්ත වීම මෙලව මේක දෙයක් නෙමෙයි මේක ශබ්ද වර්ණ කියලා දැක්කොත් ඒක මිදෙන අනේලව. අරමුණේ මිදීමයි එළව. අරමුණ ඇත්ත වීමයි මෙලව. එහෙනම් මෙලවයි එලවයි අතර පරතරේ මේ අරමුණේමයි තියෙන්නේ මේ කතාව. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය තුන් භූමියම තියෙන අරමුණේමයි. අරමුණ ඇත්තවීම ඒකේ අගයක් තියෙනවා. ඒ වටිනාකම තමයි කාම භූමිය. විඳීම. ඒ රූප භූමිය ඒ අරමුණේ සංඥාව, රූප සංඥාව. පොත මේ සඳ කියනකොට තියෙන රූප සංඥාව, රූප භූමිය. අරූප භූමිය එක දෙයක් වගේ දැනනකට තියෙන ආත්ම සංඥාව. දෙයක් තියනවා නම් ආත්මෙත් එතනමයි. මේ ආත්මය හැදෙන්නේ ශබ්ද වර්ණ වලින්ම. හේතුව නම් ශබ්ද වර්ණ, ඵලය නම් ආත්මය. අන සලායතන හේතුව. ඵලය ආත්මය. ඒතොර හේතුව ශබ්ද වර්ණ වල අපි දැක්කොත් ආත්මයක් නෙමෙයි මෙතන ශබ්ද වර්ණ කියලා ආත්මය අපිට හම්බෙන්නේ නැහැ. ඇයි? ශබ්ද වර්ණ වල කොහෙන්ද ආත්මයක්? මේක නිසා තමයි බුදුන් වහන්සේ මේ භික්ෂුව කියන තැන ඒ ආස්වාදය කියන්නේ දැන් අපි දන්නවා සමුදයන්ට අත්කමන්ට ආස්වාදයන්ට ආදීනන්ට නිස්සාරණත් මේක කියන්නේ මේ කිව්වේ සමුදය කියන්නේ මේක දෙයක් කරගන්නේ අපි දන්නවා ඒක සත්‍ය දැක්කොත් ඒක මිදෙනවා අත්කමෙන් එතකොට ආස්වාදයන්ට ආදීනන්ට නිස්සාරණත් එතකොට දෙයක් තිබ්බොත් ඒකට අන්න දෙයක් කර ගැනීමයි ආස්වාදේ ආදීනංච කියන්නේ ඒක හැදෙන හැටි දකිනවා. දෙයක් නැති බව. මේක හැදෙන හැටි දකිනවා. දැක්කොත් අන්න ඒක ආදීනව දකිනවා. මෙතන දෙයක් නැතුවද? දැන් ශබ්ද වර්ණ එකතු වෙන එක බාහිර දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ බාහිර දෙයක් තියෙනවා කිව්වොත් ඒක ආස්සා. ඒක ඒක ආස්වාදයට යනවා. හැබැයි බාහිර දෙයක් නැති බව දැක්කොත් ඒක ආදීනව දකිනවා. ඒක හැදෙන හැටි දකිනවා. අනේ ඒ වුණොත් නිස්සාරංච ඒක අතහැරෙනවා. අරමුණේ මිදෙන හැටි භික්ෂු සූත්‍රයේ පෙන්නන්නේ සමුදයංච ආස්වාදයන්ත ආදීනන්ත නිස්සාරන්ත කියන. උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය අරමුණ ඇත්ත වුණොත් උපාදාන වෙලා අරමුණ ඇත්තක් නොවන බව දකින සීලේ උපාදානස්කන්ධයෙන් මිදෙන සීලේ එය යාරිකාන්ත සීලේ ආර්යවරු රකින්න සීලේ මේ ආර්ය භූමිය ගැන අපි කතා කරන්නේ ඔබ වහන්සේ දැන් යෝගාචරයක් විදිහට මේ ආර්ය භූමියට ප්‍රතිපදාව සකස් කරගන්න ඕනේ ඔබ වහන්සේ ආරාණවාසී භික්ෂුවක් විදිහට යම් කිසි ක්‍රමවේදයක කටයුතු කරන්නේ නැති සම්මුතියට අපිට අපිත් මේ භාවනා ක්‍රම ගොඩක් බුරුමේ පැත්තෙන් ගෙනහැලා පස්සක තවස කරන විදිහට අද